ඒ හරහාත් ලොකු ප්‍රඥාවක් අවදි කරගන්න වේදනානුපස්සනා කොටසදී උත්සාහන්ත වෙනවා. ඊළඟට හිත දිහාම බලමින් හිතය ඇතැම් වෙලාවට රාගසිතුවිලි පහළ වෙනවා, ඇතැම් වෙලාවට දේශසිතක් පහළ වෙනවා. පැටලෙලි සහගත ස්වභාවයක් හිතේ ඇතැම් වෙලාවට තියෙනවා. ඇතැම් වෙලාවට බොහොම ඒකාග්‍ර වෙච්ච සමාධිමත් වෙච්ච ස්වභාවයක් තියෙනවා. මේ සියල්ල දිහා බොහොම මධ්‍යස්ථව බලමින් ඒවායින් බැහැරට වෙලා බලමින් ඒවට අනුගත වෙන්න යන්නේ නැතුව ඒවායේ වහලෙක් වෙන්නේ නැතුව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 හිතේ යම්කිසි පසුබෑමක් පසුතැවිල්ලක් තියෙනවා නම් ඒකත් ඒ ආකාරයෙන්ම තේරුම් ගන්න. ඊළඟට හිතේ තියෙනවා නම් යම්කිසි සැකයක්. ඒ සැකයත් සැකේ ආකාරයෙන්ම තේරුම් ගන්න. ඒතකොට අපිට තේරෙනවා විශේෂයෙන්ම කෙලෙස් හඳුනා ගැනීම පිළිබඳ මූලික ප්‍රතිපදාවක් මූලික පුහුණුවක්. ඒතකොට මෙන්න මේ ධම්මානුපස්සනාවේ නීවරණ කොටසදී යෝගාචරය ලැබෙනවා.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 ඒ අපි කරන විවිධාකාර ක්‍රියා හරහා අපි ලබන අත්දැකීම් වලදී යම් යම් මේ ස්කන්ධයන් මූලිකත්වයේ ගන්නවා. ඒකට යෝගාචරයේ මේ ස්කන්ධයන්ගේ හට ගන්නා ආකාරය, වෙනස් වෙන ආකාරය, ඒ වශයෙන් වෙලා යන ආකාරය දකිමින් ඔන්න ස්කන්ධයන් සම්බන්ධයෙන් භවනාව කියනවා. ඉතින් ඒ හරහත් ඒ යෝගාවචරයට මේ පැටලිලි සහගත ස්වභාවයෙන් ගැලවිලා බොහොම නිර්වෘල් සහගත මනසක් ඇති කරගැනීමේ අවස්ථාව ලැබෙනවා.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 ඒ කොටසේ තමයි අද දැන් මේ වෙනකොට අපි කාලය ගත කරන්නේ. දැන් අපේ ලෝකයක් එක්ක ගනුදෙනු කරන්න ආයතන හයක් උපයෝගී කරගන්නවා. ඇස, කන, නාසය, දිව, කය, මනස කියලා මේ ආධ්‍යාත්මික ආයතන හයක් හරහා ඊට අනුරූප වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියලා මේ බාහිර ආයතන හයක් එක්ක සිද්ධ වෙනවා ගනුදෙනුවක්. ඒකට මෙන්න මේ ගනුදෙනුව බුදුරජාණන් වහන්සේ මතක් කරලා දෙනවා. මොකද අපි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 කියනවා ඔබ මේ මහල් මහලුවියටපත් වෙච්ච වික්ෂුන් වහන්සේ නමක්. ඉතින් ඔබත් ওই විදිහට මේ මගෙන් හදිස්සියේ ඇවිල්ලා මේ ඔහොම කමටහන් ඉල්ලනවා නම් මේ තරුණ වික්ෂුන් වහන්සේලාට මම මොන වගේ දෙයක්ද කියන්නේ කියලා බුදුරජාන් වහන්සේ ටිකක් අගය කිරීමක් කරනවා. ඉතින් ඒ අවස්ථාවේ නැවතත් මේ මාළුක්‍ය පුත්ත ස්වාමීන් වහන්සේ බුදුරජාන් වහන්සේට ඇවිටිලි කරනවා. ස්වාමීනි මම මහලු වුණාට මමත්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 අහපු නැති සද්දයක් දැන් අහන්නෙත් නැති සද්දයක් අනාගතයේදී අහන්න ඕනේ කියලා විශේෂ බලාපොරොත්තුවකුත් නැත්තම් ඒ බඳු සද්දයක් අහන්න වෙන්නේ නැත්නම් අන්න ඒ බඳු ශබ්දයකින් හිතේ කෙලෙස් පහළ වීමක් සිද්ධ වෙනවද කියන ඔන්න බුදුරජාන් වහන්සේ මාළුන්කපුත් ස්වාමීන් වහන්සේගෙන් අහනවා. ඉතින් එතකොටත් නැවතත් මාළුන්කපුත් ස්වාමීන් වහන්සේ කියනවා නැත ස්වාමීනි. ඒකත් අපිට තේරෙනවා. අපි හිතමු අපි ගීතයක් යම්සි ගීතයක් තියෙනවා. ඉතින් අපි අහලා නැහැ. දැන් අහන්නෙත් නැහැ.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 ditta sutta mutta විඤ්ඤාතබ්බේසු ධම්මේසු දිත්තේ දිත්තමත්තම් භවිස්සති. සුතේ සුතමත්තම් භවිස්සති. මුතේ මුතමත්තම් භවිස්සති. විඤ්ඤාතේ විඤ්ඤාතබත්තම් භවිස්සති. දැන් ඔන්න දෙන අවවාදේ. එහෙමනම් මෙන්න මාළුන්කේ පුත්ත මේ පෙනෙන, ඇහෙන, විඳින, දැනෙන මේ විවිධාකාර බාහිර ආරම්මන සම්බන්ධයෙන්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 මාළුන්ගේ පුත්තු ස්වාමින් වහන්සේට උන්වහන්සේ බොහොම ලස්සන ගාථා කීපයකින් මේ තමන් වහන්සේට තේරිච්ච හැටි බුදුරජාණන් වහන්සේට කියනවා. ස්වාමීන් භාගතුන් වහන්සේ භාගතුන් වහන්සේ මේ සැකෙවින් කියපු ධර්මය මට අවබෝධුනේ මෙන්න මේ විදිහට. කොහොමද? රූපං දිස්වා සති මුත්තා පිය නිමිත්තං මනසි කරෝතෝ. සාරත්ත චිත්තෝ වේදේති පංච අජ්ජෝසාය තිත්තති. ඒ කියන්නේ අපි යම්සි කෙනෙක් රූපයක් දකිනවා. හැබැයි සිහිය නැහැ.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 මම සමබරතාවයක් පාත්ත ගන්නවා. නිවැරදි සතිමත් බවක් පාත්ත ගන්නවා. එතකොට අන්න ඊළඟට කියනවා යථාස පස්සතෝ රූපං සේවතෝ ചാපි වේදනං කීයති නෝ පචීයති. එවං සෝ චරති සතෝ. දැන් මේ හරහා මොකද වෙන්නේ? ඒ නිවැරදිව යා රූපය ගැන අවබෝධයක් ඇති ඇති කරගන්නවා. එතකොට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 ඒ සියල්ල අන්න මේ යෝගාවචරය දවල හලු කරලා දානවා. ඉතින් එතකොට අපිට තේරෙනවා හොඳට මේ යම්සි කෙනෙක් සිහියෙන් ඉන්නවනම් සතිය පිහිටවනවනම් සතිපට්ඨානයේ කටයුතු කරනවනම් ඒ ඒ ආයතනය ගැන අවධානයෙන් ඉන්නවනම් ඒවෙන් ඇතුල් වෙන්නේ මොනවද කියලා කටයුතු මේ අවධානයෙන් ඉන්නවනම් එහෙමනම් එයාට මෙන්න මේ පහළ වෙන විවිධාකාර සංයෝජන විවිධාකාර කෙලෙස් විවිධාකාර හැකිලි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 එතෙන්ට පැමිණෙනවා පාරාසරිය කියන බ්‍රාහ්මණ පඬිවරයාගේ ගෝලයෙක්. ඒ ගෝලයාගේ නම උත්තර. දැන් මේ උත්තර මානවකයා දැන් මේ බුදුරජාණන් වහන්සේ ගාවට පැමිණිහාම බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා. මොකද්ද මේ ඔබතුමාගේ ගුරුවරයා පනවන ඉන්ද්‍රිය සංවරය? ඉතින් එතකොට එතුමා කියනවා මේ උත්තර මානවකයා කියනවා අපේ පාරාසරිය ගුරුතුමා කියනවා ඇහෙන් රූප බලන්න නැතුව ඉන්න. කනෙන් ශබ්ද අහන්න නැතුව ඉන්න.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 මධ්‍යස්ථ ගතියක් උපේක්ෂා සහගත ගතියක් එහෙමනම් හරියට දිග ඇරපු අතක් දිග අරගෙන හිටිය අතක් නවනවා නවන තරම් ඉක්මනට නැත්නම් නවාගෙන හිටිය අතක් දිග අරන තරම් ඉක්මනට හිත එහෙමනම් අර පරම තත්වයට ගන්න කියලා බුදුරජාණන් වහන්සේ උපදෙස් දෙනවා ඒ වගේමයි හිතට යම්කිසි අරමුණක් එනවා අරමුණක් ආවහමත් ඒ අරමුණ නිසා ඔන්න හිත කැළඹෙනවා හිතේ යම්කිසි මනාප අමනාප පහළ වෙනවා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 දවසක් තිස්සේ රත් කරපු මේ යකඩ තැටියකට වතුර බින්දුවක් දැම්මහම මේ වතුර බින්දුවක් දාන සැනින් ඒක චරස් ගාලා වාෂ්ප වෙලා යනවා වගේ ඉක්මනටම අර පරණ தත්තර ගන්න කියලා උපදෙස් දෙනවා. ඉතින් මේ විදිහට මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ <clears throat> ඒ තමන් හඳුනාගෙන තිබුණ ඒ සරල බවක් හඳුනාගෙන තිබුණ හිතේ ශාන්ත බවක්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 ඒ දැන් අලුතෙන් හටගත්ත తত্ত্বය එක්කෝ රළු ගතියෙන් තේරුම් ගන්න කියලා කියනවා. ඒක අර කලින් தත්ත්වයට සාපේක්ෂව හරි රළුයි. හරිම ඕලාරිකයි. හරිම ගොරහැඩි ගතියක් තියෙනවා. එහෙම නැත්නම් මේ ගොරහැඩි ගතිය ඇති උනේ මම කරපු සංස්කරණයන් හරහා. තමයි හෙට මෙහෙට රාස් කළා.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 ඔය විදිහට අනිකුත් ඉන්ද්‍රයන් හරහා ඒ ඒ අරමුණු හිතට ලැබුණාම හිතේ යම්කි කැළඹීමක් උද්දාමයටපත් වීමක් එහෙම නැත්නම් හිතේ වික්ෂිප්ත භාවයක්පත් වුණොත් ඇති වුණොත් කොහොමද යොහසලුව නැවතත් අර හිතේ තිබුණ ශාන්ත භාවයට යන්නේ කියන කාරණාව ගැන බුදුරජාණන් වහන්සේ මතක් කරලා තියෙනවා. ඒකෝට අපිට තේරෙනවා මේ විවිධ ක්‍රමහරහා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 චබ්බිසෝදන සූත්‍රය කියලා මජ්ක්‍ධිම නිකායේ සූත්‍රයක් එනවා. ඒකෙදී හරි ලස්සනට බුදුරජාන් වහන්සේ විස්තර කරනවා කොහොමද මේ රහත් වෙච්ච උතුමෙක් රහතන් වහන්සේ කෙනෙක් මේ ඉන්ද්‍රයන් පරිහරණය කරද්දී ඒ නිවැරදි ඉන්ද්‍රිය පරිහරණයක් හරහා එහෙම නැත්නම් නිවැරදිව තමන්ගේ හිත පැවැත්වීම හරහා හිතෙන් ආශ්‍රවයන්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 ඒ දැකපු රූපයත් එක්ක ගැටිලා ඒක ගැන ද්වේෂයක් හිතේ ප්‍රතිරෝධයක් පහළ කරගෙන ඒකෙන් විකර්ෂණය වුනේත් නැහැ. අනිශ්චිතෝ මේ රූපය එක්ක බැඳෙන්න ගියේ නැහැ. එහෙම නැත්නම් රූපයත් එක්ක මිශ්‍ර වෙන්න ගියේ නැහැ. රූපයෙන් ස්වාධීනව හිත පාත්වන්න උත්සාහන්ත වුණා. අපපටි බද්දෝ රූපයත් එක්ක බැඳෙන්න ගියේ නැහැ. විප්පමුත්තෝ රූපයෙන් නිදහස් වෙලා තමයි හිත තිබුණේ. විසංයුක්තෝ රූපය ඇසුරු කරන්නේ නැතුව තමයි හිත තිබුණේ. විමරියාදී ගතේන චේතසා විහරාම. හිත තිබුණා එක තැනකට හිර වෙන්නේ නැතුව. එක තැනකට ඒකාග්‍ර වෙලා ඒ දැකපු රූපයට හිර වෙලා තියෙන්නේ නැතිව හිත තිබුණ බොහෝම හාත්පස පැතිරුණ ස්වභාවයකින් කිසි තැනක හිර වෙන ගතියක් එහෙම නැත්නම් කිසිම වටරේඛාවක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 දැන් මේ කතා කරන්නේ සෑහෙන ගැඹුරු කාරණාවක්. ඉතින් මෙතන මේ එකතකින් කියනවා නම් ඒ ආරෂ්ඨාංක මාර්ගයේ වඩපු ආකාරය ගැන තමයි විස්තර කරන්නේ. අර අපි මතක් කරගත්තා සතිපට්ඨානයේ අවස්ථා තුනක්. දැන් මේ පිඟුතුන්ට මේ රූපතරාණයත් බලා ගන්න පුළුවන්. මුලින් අපි සිහිය පිහිටවන්න ඕනේ. ඊට පස්සේ අන්න ඒ සිහිය පිහිටවපු ධර්මය තුළ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 ඉතින් මේ ආකාරයෙන් එයා ඉන්ද්‍රයන් පරිහරණය කිරීම නිසායි එයාගේ හිතේ තිබුණ මේ ආශ්‍රව ධර්මයන් නිදහස් වෙලා ගියේ. ආශ්‍රව ධර්මයන් ඡේ වුණේ මෙන්න මෙබඳු ප්‍රතිපදාවක් අනුගමනය කිරීම නිසායි. උන්වහන්සේ සඳහන් කරනවා "ඒවං කෝ මේ ආවසෝ ඥානතෝ, ඒවං පස්සතෝ. ඉමේසු චතුසු වෝහාරේසු අනුපාදාය ආශවේහි චිත්තං විමුච්ඡanti." විමුත්තන්ති. දැන් මේ